ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සලායතන විභංගං ඕ භික්ඛවේ දේසිස්සාමිකං සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමීති එවං දන්තේති කෝතේ භික්ඛු භගවතු පච්චස්සෝ සුං භගවායි තදවෝචේ ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතම්බානි ච භාහිරානි ආයතනානි වේදිතම්බානි ච විඤ්ඤාණකායා වේදිතම්බා ච පස්සකායා වේදිතම්බා අට්ඨාදස මනෝපවිචාරා වේදිතම්බා චත්තිංස සත්ත පදා වේදිතම්බා තත්නිදං නිස්සාය ඉදං පජහත සයෝ සතිපට්ඨාන යදරියෝ සේවති තදරියෝ සද තදරියෝ සත්තා ඝනමනුසාසිතු මරති සෝවුච්ඡති යොග්ගා ධම්මානං යොග්ගාචරියානං අනුත්තරෝ පුරිස ධම්ම සාරතීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ ලෝ පහළමේ වදාළේ දෙවිමිනිසයන් සහිත සමස්ත ලෝකයාට සුගති සම්පත් සලසා දීම පිණිස නොවේ. මේ දීර්ඝ සංසාරයෙහි ලෝසතුන් විඳින්නා වූ අපමණ ජාති ජරා මරණ සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් සදාට ඈතර කරවා අජරාමර ශාන්ත නිවන් සුව සාදා දෙනු පිණිසමයි. ඒ සඳහා සුවාසුදාසත් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ පදනම් කරගෙනයි. ඒ මේ සරුවක්ඥන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සිව්වනක් පිරිස මැද්දේ මහා සංගරුවන අමතා දේශනා කොට වදාළ සලායතන විභංග සූත්‍රය නමින් හැඳින්වෙන මේ දේශනාවේ ඇතුළත් වන්නේ නිර්වාණ මාර්ගයයි. විශේෂයෙන්ම භාවනා මාර්ගය ක්‍රම රාශියකට සරුවක්යන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා නාම රූප විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව, එවැගේම ධාතු විදර්ශනාව, පටිච්ච සමුප්පාද විදර්ශනාව ආදී වශයෙන් විදර්ශනා භාවනා ක්‍රම රාශියක් සරුවක්ඥන් වහන්සේම දේශනා කොට වදාළා තිබෙන්නේ ඒ සඳහා සහභාගී වන පින්නතුන්ගේ ආબોධය පිණිසමයි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ භාවනා දොරටු නැත්තන් නිවන් දොරටු 21ක්ම දේශනා කොට වදාරා තිබෙනවා. එින් මේ සලායතන විභංග සූත්‍රාන්ත දේශනාවේ විශේෂයෙන්ම සඳහන් වන්නේ ආයතන විදර්ශනාවයි. ඉන්නතුන් දන්නවා නේද මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා ධම්මානුපස්සන භාවනා කර්මස්ථාන පහ. එයින් එකක් තමයි ආයතන විදර්ශනාව. ඒ ආයතන විදර්ශනාව සවිස්තරව පාදා දෙන දේශනාවක් මේ සලායතන විභංග සූත්‍රයේ නමින් හැඳින්වෙනවා. මේ දේශනේ ඇතුළත් වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ හතරවෙනි විභංග වර්ගයේහි හත්වෙනි සූත්‍රයේ වශයෙන්යි. විශේෂයෙන් විභංග වර්ගයේ සඳහන් වෙන්නේ මේ වාගේ විභංග දේශනා 12ක්. මජ්ක්‍ධිම නිකායේ තියෙන විශේෂ සූත්‍රාන්ත දේශනා 152ක්. එයින් 137 වෙනි සූත්‍රයයි මේ සලායතන විභංග සූත්‍රය. මේ දේශනාව සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් පැවැත්විය යුතු තියෙනවා. හේතුව මේ දේශනාවට ඇතුළත් වෙන මාතෘකාවෙන්ම පේනවා දේශනාවට මාතෘකා රාශියක් ඇතුළත් වෙන බව. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිස සමතාවදාලා මානෙනි ඔබ සෑම දිනාට මඟඵල නිවන් සුව පිණිස හේතු වෙන මේ සලායතනේ බංගේ මම දේශනා කරනවා. සාවධානව සවන් දෙත්වා කියලා සරුවක්ඥන් වහන්සේ පළමුවෙන් නියම කොට සංඝ පිරිස ගෞරවයෙන් පිළිගැනීම බව ප්‍රතිඥා කළා. ඊළඟට සඳහන් කරනවා ච අජ්ජත්තිකානි ආයතනානි වේදිතබ්බානි ආධ්‍යාත්මික ආයතන 6 නුවණින් ආબોධ කටයුතුයි. ච බාහිරානි ආයතනානි වේදිතබ්බානි එසේම බාහිර ආයතන 6 නුවණින් ආબોධ කටයුතුයි. ච විඥානකායා වේදිතබ්බා විඥානකය නැත්නම් සයාකාර විඥානේ අවබෝධ කටයුතුයි. ච පස්සකාය වේදිතම්බා සයාකාරෝ ස්පර්ශයේ වේදිතම්බා දත යුතුයි නුවණින් අවබෝධ කටයුතුයි. අත්පාරස මනෝ පවිචාරා වේදිතම්බා ඒ කියන්නේ මනෝ පවිචාරිකින් 18 අවබෝධ කටයුතුයි. චක්කෙන්ස සත්‍ය ප්‍රදා වේදිතම්බා ඒ කියන්නේ සත්වයන් පැවැත්විය යුතු ආකාර පවතින ආකාර 36 ආબોධ කටයුතුයි తත්‍රිදං නිස්සාය ඉදං පජාත මේ දේ අසුරු කරගෙන මේ දේ අත්හරිත්වා කියන දේශනාවේ සඳහන් වෙනවා මාතෘකාවක් එවාගෙම තයෝ සතිපට්ඨාන සතිපට්ඨාන තුනක් සඳහන් වෙනවා යදරියෝ සේවති තදරියෝ ඝනමනුසාසුතු මරාති යම් කෙනෙක් සතිපට්ඨාන තුන සේවනය කරනවා නම් ඒ උත්තරයන් වහන්සේ සමූහයාට අනුශාසනා කරන සුදුසු ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙනවා. සෝ උච්චති යෝගාචර්යාණං අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති. ඒ උතුමන් වහන්සේ මේ භාවනා යෝගීන්ගේ අනුත්තර පුරුෂ ධම්ම සාරති බාටපත් වෙනවා. එවාගෙම ආයි මුද්දේසෝ සලායතන විභංගස්ස මෙන්න මේක තමයි සලායතන විභංගයේ මාතෘකාව. දැන් අපි මේක සලකා බලන්නට ඕනේ. කාලේ බොහෝ ස්වල්පයි. ඒ ස්වල්ප වේලාව තුළ මේ ධර්ම කොටස යම් ප්‍රමණයකින් පැහැදිලි කර ගැනීම අපේ නිවන් මඟට උපකාරී වෙනවා. මේ සඳහන් වෙනවා පින්නතුනි ආධ්‍යාත්මික ආයතන 6 නමින් චක්ඛායතනේ, සෝතායතනේ, ඝානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ කියලා ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආධ්‍යාත්මික කියලා කියන්නේ මම මාගේ කියලා ගනු ලබන බැවිනුයි. සෑම සත්වයෝගේ సంతානේ මිනිස්යන්ගේ පමණක් නේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සිව්පාදී සිව්පාදී මේ ත්‍රිසං සතුන්ගේ කාගේම නාගයන්ගේ ගුරුලන්ගේ සුරයන්ගේ හැමදෙනාටම ආයතන තියෙනවා යම් යම් ප්‍රමාණයකට විශේෂයෙන් මිනිස්යන්ට තියෙන ආයතන හයක් මේ ආයතන හය මම මාගේ කියලා දැඩි කොට ගන්නා ලැබෙන බැවින් තමයි මේවට ආධ්‍යාත්මික ආයතන කියන්නේ බාහිර ආයතන කියලා කියන්නේ <clears throat> ඒ ආධ්‍යාත්මික ආයතන හයට අරමුණු වෙන ගෝචර වෙන අරමුණු නිසා ඒවට කියනවා බාහිර ආයතන කියලා. රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, ස්පර්ශ ආයතනය, ධර්ම ආයතනය කියන්නේ මේ බාහිර ආයතන හය. ඊළඟට විඥාන සය කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයේ පහළ වෙන සිත් තේනිය හයක් පිළිබඳවයි. ඒ කියන්නේ චක්ක විඥානය, සෝත විඥානය, ඝාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියන මේ විඥාන කය. කය කියලා කියන්නේ සමූහය. විඥාන සමූහය සාකාරයි. ඊළඟට පස්ස සමූහය ඒ සාකාරේන චක්කු සංපස්සේ සෝත සංපස්සේ, ඝාන සංපස්සේ, ජීවා සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ නමින් ස්පර්ශ හයකට බෙදෙනවා. අෂ්ඨාංශ මනෝපවිචාරය කියන්නේ මේ දොරටු හය නිසා ලැබෙන අරමුණු වලදී එක එක අරමුණකදී තුන් තුන් ආකාරයකට සිත වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රේමනාප වර්ණයක් දැකලා රූපයක් දැකලා එයින් සොම්නස් සාගත වෙනවා. අප්‍රියමනාප ජක් ඇහෙන් දැකලා ධම්නස් වෙනවා. එවාගෙම මධ්‍යස්ත වෙනවා අනුවණින්. නුවණින් පොද මග්දස්ස භාවයේ ඇති වෙන ඔය විදිහට ඇහෙන් රූපයක් දැකලා තුන් ආකාරයකට සිත පවතිනවා. එවාගේ මේ කනෙන් ශබ්දයක් අහලා, නාහයෙන් ගඳක් සුවඳක් දැනගෙන, දිවෙන් රසක් නීරසක් විඳලා, කයින් සැප හෝ දුක් හෝ ස්පර්ශයක් විඳලා, සිතින් අරමුණක් ගැන මේ තුන් තුන් ආකාරයකට සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන අවස්ථා තුන තුන බැගින් පහළ කරනවා. තව 18ක් බවටපත් වෙනවා මේකට කියන අෂ්ටාර්ශ මනෝපවිචාර කියේ. ඊළඟට සඳහන් වෙනවා චක්තිස සත්පදා කියලා. එතන සඳහන් කරන්නේ සත්ව සංකාන තුල 36 ආකාරයකට මේ දොරටු නිසා ඇතිවෙන අවස්ථා 36ක්. ඒ කියන්නේ දැන් රූපස් මේ රූපාරම්මණයක් ඇහෙන් දැකලා යම් කිසි ප්‍රිය හෝ අප්‍රිය හෝ රූපාරම්මණයක් දැකලා දේහසිත සෝමනස්ස උපදේනවා. දේහසිත සෝමනස්ස කියන්නේ තෘෂ්ණාව සාගත ආසාසගත සන්තෝෂ නැත්තන් සෝමනස් ඇති වෙනවා. ඒ වගේම අප්‍රියමනාප රූපයක් දැකලා අර වගේම නෙක්ඛම්සිත සෝමනස්ස ඇති වෙනවා. නෙක්ඛම්සිත සෝමනස්ස කියන්නේ නිවන් පතා කුසල් රැස් කිරීමේදී තමන්ගේ సంతානයේ පහළ වෙනවා निराமிස සෝමනස්සය. ඒකට කියන නෙක්ඛම්මසිත සෝමනස්සය. මේ විදිහට කලින් શબ્දයක් අහලා ඔයගේ ඔයගේම දේහසිත සෝමනස්ස, නෙක්ඛම්මසිත සෝමනස්ස. ඔයගේම ගන්ධයක් දැනගෙන ගේහසිත සෝමනස්ස, නෙක්ඛම්මසිත සෝමනස්ස. ඔයගේම දිවෙන් රසයක් විඳලා ගේහසිත සෝමනස්ස, ඔයගේම නෙක්ඛම්මසිත සෝමනස්ස. එවාගේම කයින් ස්පර්ශයක් ඉඳලා ගේහසිත සෝමනස්ස ගේහස දෝමනස්ස වගේම මනසින් අරමුණක් ගෙන ගේහසිත සෝමනස්ස ගේහසිත දෝමනස්ස කියලා මේ විදිහට ගේහසිත නමින් තෘෂ්ණාසගත සෝමනස්ස නෙක්ඛම්මසිත කියන්නේ නිරාමිසේ සෝමනස්ස පාල කරගනු ලැබෙනවා ඔය වගේම දොම්නසත් ඇති වෙනවා ගේහසිත දොම්නස්ස ගේහසිත සෝමනස්ස එවාගේම ඔය සෑයතම ওই විදිහට දෙආකාර දෙආකාර ඇති වෙනවා. ඒ සියල්ල එකතු වෙන එකට ඔක්කොම 36ක් බාටපත් වෙනවා. ඊළඟට සාරවත්යන් වාසේ දේශනා කළ తත්‍රිදන් නිස්සාය ඉදම් පජාත කියලා. ඒ කියන්නේ මේ 36 36 ආකාරයේ තියෙන දේහසිත සෝමනස්ස දෝමනස්ස ආදී දහම් පද තුලින් නෙකම්මසිත සෝමනස්සයෙන් දේශිත දෝසොම්නස ප්‍රහාණය කරන්නට ඕනේ. එවැනිම නෙක්ඛම් සිත සෝමනස්සයෙන් ජයසිත දෝමනස්සයත් ප්‍රහාණය කරන්නට ඕනේ. ඒ විදිහට එකින් එකට ප්‍රහාණය කළ යුතු ආකාරය සඳහන් කොට වදාලා. ඊළඟට සඳහන් වෙන්නේ සතිපට්ඨාන 3. සතිපට්ඨාන 3 නමින් ප්‍රකාශ වෙන්නේ මේ සතර සතිපට්ඨානට ආයත දෙයක් නොවේ. මෙතන සඳහන් කරන්නේ සරුවඥන් වහන්සේ පිළිබඳ කාරණා තුනක්. සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවන්හිදී සමහර කෙනෙක් ඒ දේශනාවට සමන් දෙන හැම දිනම වාගේ ඒ ධ්‍යාත නිසශේෂ අවධානය යොදන්නේ නැහැ. අනිවිතේ ධම් පදවලට සමන් දෙන්නේ. ඒවා පිළිපදින්නෙත් නැහැ, හිතට ගන්නෙත් නැහැ. ඒ නිසා සාරුවක් යන වහන්සේ ධම්නසක් ඇති කරගන්නේ නැහැ. එවැගේම ධම්නසක් ප්‍රකාශ කරන්නේ නැහැ. අප්‍රසාදයක් පළ කරන්නේ නැහැ. Taman වහන්සේ සතෝ සම්පජානකාරීව වැඩ ඉන්නවා. මේ පළවෙනි සතිපට්ඨානයේ තවත් බණ පිරිසක් ඉන්නවා බණාන වේලාවේ බොහෝම ශ්‍රද්ධාවෙන් සමහර කෙනෙක් අහනවා. සාවධානව ඒ ධම් ප්‍රද එකක් එකක් ගානේ සිතට නගාගෙන ධර්ම ශ්‍රවණය කරනවා. ඒ පිළිසෙම තා සමහර කෙනෙක් ඉන්නවා බණ අහන්නේ නැහැ හරියට. අන්‍ය විහිත වෙලා ඉන්නවා. වික්ෂිප්ත හේතෙන් ඉන්නවා. ධර්මයේ හිතට ගන්නෙ නෑ. ධර්මයේ අනුගමනය කරන්න හිතන්නේ නෑ. එහෙම අවස්ථාවල සරුවක්යන් වහන්සේ දුම්නසක් ඇති කරගන්නේ නෑ. එවාගේම අමනාපයක් ප්‍රකාශ කරන්නේ නෑ. තමන් වහන්සේ සතෝ සම්ප්‍රදානකාරීව සීනුවණින් වැඩ ඉන්නවා. තුන්වෙනි සතිපට්ඨානය හැටියට හඳුන්වන්නේ බණ පිළිසේ සීලෝම දෙනා සමාධිගතව බණ ආසෙනවා. අර අට්ඨේකත්වා මනසිකත්වා සම්මන් චේතසෝ සමන්නාහරිත්වා ඕිතසෝ තෝ ධම්මං සුනාති කියන විදිහට කල්ප කෝටි ගානකින්වත් අහන්න නැති මේ උත්තරීතර වූ සවිසුද්ධ වූ ධර්මයේ මත අත්‍යවශ්‍යයි කියලා බලවත් ධර්මච්ඡන්දයෙන් බණ අහනවා. ඒ බණ හිතින් මෙනෙහි කරමින් අහනවා. එවාගෙම මුතුවැලක් මණික් වැලක් අමුණන්නා වගේ දහම් ප්‍රදයක් ප්‍රදයක් වාසා තමන්ගේ හිතට එකතු කර ගන්නවා. එවාගේම දේශවන්නවාගෙන සමාධිගතව ධර්ම ශ්‍රවණය කරනවා. එම අවස්ථාවල සරුවඥන් වහන්සේ සොම්නස පළ කරනවා. එවාගේම ඒ පිරිසට ස්තුතිවන්ත වෙනවා. එයත් සංගේ සිත තවත් දිරිමත් කරන්න දේශනා කරනවා. ඒ සඳහා සතෝ සම්පජානකාරී වෙනවා. මේක තුන්වෙනි සතිපට්ඨානයයි. මේ විදිහට යදරියෝ සේවති මෙන්න මේ සතිපට්ඨාන තුනට අනුව යම් ශාස්ත්‍රෝන් වහන්සේ නම පවතිනවා තදරියෝ ඝනමනුසාසිතු මරහති එවැනි උත්තමයන් වහන්සේ තමයි මේ සමූහයාට ඒ කියන්නේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ සිව් පිරිසට. එවාගෙම දෙවියන්ට, මාරයන්ට, බ්‍රාහ්මයන්ට ලෝවැසි සියලු දෙනාට අනුශාසනා කරන්න සුදුසුයි කියනවා. එවාගෙම සෝවුච්චති යෝගාචාර්යාණං අනුත්තරෝ කුරුස ධම්ම සාරති. ඒ ශාස්ත්‍රුන් වහන්සේ මේ භාවනාන යෝගී ගුරුවරුන් වශයෙන් ගුරුවරයන් අතරින් ශ්‍රේෂ්ඨ වූ අනුත්තර කියන ශ්‍රේෂ්ඨ වූ කුරුස ධම්ම සාරති නමින් හඳුන්වන්න පුළුවනි. මේකයි මේ සලායතන විභංග සූත්‍රයේ මාත්‍රිකා පෙළ කියලා ඒ මාත්‍රිකා කළ දේශනා පාළිය අදහස ප්‍රකාශ කරනවා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ මාත්‍රිකා පෙළේ තියෙන දහම් කරුණු පිළිබඳව කොහොමද අපි අපේ නුවණින් අවබෝධ කරගන්නේ කොහොමද? මේක අප නිවනට උපනිෂ්ඨය කරගන්නේ කොහොමද කියන එක අපි පිළිගන්නට තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන් මෙතන හඳුන්වනවා මුලින්ම ආධ්‍යාත්මික ආයතන හයක්. ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ අර මුලින් සඳහන් කළේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. මේ කියන ආයතන හය ඒවට ආයතන ආයතන කියන්නේ මක් නිසාද? ආයතන කියලා කියන්නේ සංසාරයේ දික් කරන දේවල් කියන තේරුමයි. ඒ කියන්නේ සංසාරයේ දිව කරනවා. දීර්ඝ කාලයක් සංසාරේ ගමන් කරවනවා. මේකට ආයතන කියන අර්ථ පහක් තියෙනවා. ඒ කියන්නේ සංජාති දේශාර්ථය කියලා එක තේරුමකින් ආයතන කියනවා. ආකරාර්ථය කියලා තවත් තේරුමකින් ආයතන කියනවා. එවාගෙම සමෝසරණාර්ථය කියලා තවත් තේරුමකින් ආයතන කියනවා. එවාගෙම කාරණාර්ථයෙන් තවත් තේරුමකින් ආයතන කියනවා. මේ හැම එකකින්ම කියන්නේ චිත්තචෛසික ධර්මයන් 15 වෙනි ස්ථානයේ කියන එකයි. චිත්තචෛසික ධර්මයන් 15 වෙනවා. දැන් මේ චක්ඛායතන කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. දැකීමේ ආශාව නිදහන් කොට ඇති කුසල කර්මයක ප්‍රතිඵල වශයෙන් පහළ වූ සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාද රූපයයි චක්ඛායතන කියන්නේ. පෙර ජාතු වෙලා අපි ප්‍රියමනාප රූප දැකීමේ ආශාව තිබුණා. ඒ ප්‍රියමනාප රූප දැකීමේ ආශාව නිදාන් කොටගෙන කුසල් රැස් කළා දකින්ද. ඒ කියන්නේ චක්සු ප්‍රසාදය ලබන්නේ සුදුසු කුසල් රැස්පත් කරගත්තා. ඒ කුසලයේ නිසා අපට මේ භවයේදී මේ චක්කු ගෝලයේහි සතර මහා භූත රූප හටගත්තා කර්ම සමුත්ථාන වශයෙන්. ඒ කර්ම සමුත්ථාන සතර මහා භූත රූපයන්ගේ උපයක් කියනවා ඒකට කියනවා චක්සු ප්‍රසාදය කියලා. මේ චක්ෂුව කියන එකේ කොටස් දෙකක් තියෙනවා. සසම්භාරේ චක්ෂුව ප්‍රසාද චක්ෂුව කියලා. සසම්භාර චක්ෂුව කියන්නේ අක්ෂි ගෝලය. ප්‍රසාද චක්ෂුව කියන්නේ අපේ ඉදිරි පිට තියෙන වර්ණ රූපයක ඡායාව වැටෙන උපය. ඒ සම්බන්ධව තියෙනවා රූප කලාප වශයෙන් හයක්. මේවාකින් එකින් එකට විස්තර කරනවා නම් ගැඹුරු විදර්ශනාවක් වෙනවා. මේ අපේ ඇස් ගෝලයේ තියෙනවා පින්න තුනේ කාය දශක, භාව දශක, චක්කු දශක කියලා 10 කොටස් තුනක්, මිති තුනක්. ඊළඟට චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා අටේ කොටස් තුනක් තියෙනවා. කලාප 6යි. මේ කලාප 6ේ තියෙනවා රූප 54ක්. මේ අක්ෂිගෝලයේ තියෙනවා රූප 54ක්. කලාප වශයෙන් මිති වශයෙන් කොටස් 6ක් තියෙනවා. කර්මජ කලාප තියෙනවා 3ක්. කාය දශක, භාව දශක, චක්කු දසක කියලා. ඊළාට චිත්තජ රූප කලාප එකක් තියෙනවා. උසජ රූප කලාප එකක් තියෙනවා. ආරජ රූප කලාප එකක් තියෙනවා. මේ ඔක්කොම සම්පින්දනය වෙලා තමයි චක්සු ගෝලයක් සකස් වෙලා තියෙන්නේ. මේ කර්ම නිර්වත්තයි කර්මයෙන් හටංග හටගත්තේ ප්‍රධාන වශයෙන් කර්මයේ තමයි හේතුුනේ. ඉතින් මේ මේ චක්සු ප්‍රසාදය කියන එක චක්කු දසක රූප කලාපයකයි අයිති වෙන්නේ. ඒ චක්කු දසක රූප කලාපයේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රය, චක්සු ප්‍රසාදය කියන රූප 10ක්. එතකොට චක්සු ප්‍රසාදය පිරවරාගෙන රූප 9ක් කොතන තියෙනවා. ඒ චක්සු ප්‍රසාද රූපය මනුෂ්‍ය ජීවිතයේ ඇතුළේ පටිසන්ධිග්‍රාණයේ ඉඳලා දවස් 77ක් ගිය තැනයි. එතකොට චක්සු ප්‍රසාද රූපය හරියට උකුණු හිසක් පමණ ඇතේ කියලා සමහර තැන්වල සඳහන් වෙනවා. නමුත් දෝෂයෙන් පැහැදිලිව දකින්න පුළුවන් මුම් කියලක් තරම් ප්‍රමාණයක තියෙනවා මේ චක්සු ප්‍රසාදය. ඒක ඉදිරියේ තියෙන දෙයක සටහන මැවේ පේනවා අර කණ්ණාඩියක කඩපතක ප්‍රතිබිම්බය වැටෙනවා වගේ. එතකොට ඒකට කියනවා චක්සු ප්‍රසාදය කියලා. ඒකයි ප්‍රසාද චක්සු කියන්නේ. අනිත් සියල්ල මේ සසම්බාර චක්සු කියන්නේ අවයව සහිත චක්සුව. ඉතින් මේ චක්සු ප්‍රසාදය වැඩ ගන්නා රූප අරමුණු වැඩ ගන්න ස්වરૂපයෙන් යුක්තයි. ඒක අටකතාවල හඳුන්වනවා දක්ඛකාමතා නිදාන කම්ම සමුත්තාන මහා භූත ප්‍රසාද ලක්ෂණ චක්කු. රූපේ ස්වාමින්ජන රස චක්කු විඥානස්ප නිස්සේභව පච්චුපඨාන සතු මහා භූත පදඨාන කියලා මේ විදිහට ඒකේ ලක්ෂණ රස පච්චුපඨාන පදඨාන හඳුන්වනවා. ඒ කියන්නේ අතීත භව සංසාරයේ රූප දැකීමේ ආශාවෙන් යුතුව රැස්කල කුසලයාගේ විපාක වශයෙන් ලැබුණු සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදය චක්සු ප්‍රසාදයයි. එය රූප ආරමුණු වැඩ ගන්නවා. ඒකේ ක්‍රියාකාරීත්වයයි. චක්කු විඥාණයට ආධාර වෙනවා, නිශ්‍රය වෙනවා. එවැගේම දැකීමේ ආශා නිමිති කොට ඇති වුණා මහා භූත රූප ආසන්න හේතුව වෙනවා. මේ විදිහට චක්ෂුප්‍රසාදය අපට හඳුනා ගන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඊළඟ සෝතප්‍රසාදේ සෝතායතන කියන්නේ ඔය විදිහටම රූප කලා පහයක්. කාය දසක, භාව දසක, මේ සෝත දසක, <clears throat> චිත්තජ සුද්ධාස්තක, උත්තුජ සුද්ධාස්තක, ආරජ සුද්ධාස්තක එවාගේම රූප කලාප 6යි. රූප වශයෙන් 54යි. ඒ සෝත ප්‍රසාදයේ පිහිටා තිබෙන්නේ අපේ කන් දිරෙහි ඊටාම සිනිඳු රෝම රෑනක් තියෙනවා සම්බවම් පාටට. මේ රෝම රෑනට තියෙනවා ශබ්ද ඇද ගැනීම, ශබ්ද වැද ගැනීම ප්‍රසාදයක්. ඇහැට පේන්නේ නැහැ ඒක. ඒකට කියනවා සෝත ප්‍රසාදයකට අර සෝත දසක කියන රූප කලාපයේ පිහිටා තිබෙන්නේ. ඊළඟට ගාන ප්‍රසාදය කියන ගාන වස්තුවත් ওই විදිහටම රූප කලාප 6කින් යුක්තයි. ඒ රූප කලාප 6 අතුරින් ධාන දසක කියන දසවෙනි 10ක කලාපයක තමයි ධාන ප්‍රසාදය පිහිටා තිබෙන්නේ. ඒක අපේ නාසිකා දොරටු දෙක එකතු වෙන තැනක් තියෙනවා නාසිකාවේ මුල හරියේ එතන තියෙන එළු කුරේක ආකාරයක ස්වරූපයක් ඒ ස්ථානයේ තියෙනවා මේ ගඳ සුවඳ වැද ගන්නා වූ ඔපයක් ඒකට කියනවා ගාන ප්‍රසාදය කියලා අර විදිහටම රූප කලාප හයක් තියෙනවා රූප වශයෙන් 54ක් තියෙනවා ඊළඟට ජීවහා ප්‍රසාදයත් ඒ විදිහමයි ජීවහා ප්‍රසාදයේ පිහිටා තිබෙන්නේ දිව අගට සමීපව මානෙල් මල් පෙත්තක ආකාරය ඇති හැට පේන්නේ නැති වුණාට කසට ගන්නා වූ යම් කිසි ද්‍රවයක රස විඳ ගැනීමේ රස හැපීමේ රස වැඩ ගැනීමේ ප්‍රසාද රූපයක් පේනවා. එතනක් තියෙනවා රූප කලාප හයක්. සසම්භාර ජීවා ප්‍රසාද ජීවා කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒතකොට කාය ප්‍රසාදයේ කියන තැන රූප කලාප පහයි තියෙන්නේ. කාය දශක භාව දශක කියලා කර්මජ කලාප දෙකක් තියෙනවා. ඒ වගේම චිත්තජ කලාප, උපජ කලාප, ආර්ජ කලාප, සුද්දාස්තක අට බැගින් තියෙනවා රූපේ සියල්ල 44යි. එයින් කාය දශකයෙන් මේ රූපය මුළු සරුවාංගයේම අර ඉසකෙස් මේ හැර ඒ කියන්නේ හැමින් ඉහළට නැගුණා ඉසකෙස් හැර කොහොම හැර අගත දික්කේ තියෙන නියපොතු හැර වීලි සම්හැර මුළු සරුවාංගයේම සීවේ සංවාස්නාර ඇට ඇතිමඳුළු දක්වාම කාය ප්‍රසාදයේ පිහිටා තිබෙනවා. මේ කාය ප්‍රසාදයත් හරවාගේ ඉෂ්ඨ මනාප ප්‍රේමනාප ස්පර්ශ විඳ ගැනීමේ ආශාව නිදහම් කොට ඇති කර්මයක ප්‍රතිඵල වශයෙන් ලැබුණු සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාද ලක්ෂණයක් තමයි කාය ප්‍රසාද රූපේ නැත්නම් කායායතනය. මේ කියන්නේ දොරටු පහ මේවා සැබවින්ම රූප කලාප, රූප ධර්ම. මේවාට <clears throat> ඉදිරියේ හමු වෙන අරමුණු වැද ගන්නා ස්වභාවය තමයි තිබෙන්නේ. එතකොට ඇහැට රූපයක් සම්මුඛ වෙන්නේ ඇහැ පිරිසිදුව තියෙන්නට ඕන වරණ රූපයක් තියෙන්නට ඕන ආලෝකයක් තියෙන්නට ඕන මානසිකාරයක් තියෙන්නට ඕන එන් රූපයක් දකින්ද ඒ වගේම කනෙන් ශබ්දයක් අහන්න ඒ වගේම සෝත ප්‍රසාදයේ පිරිසිදුව තියෙන්නට ඕන ශබ්ද රූපයක් තියෙන්නට ඕනේ වගේම අවකාශයක් තියෙන්නට ඕනේ මනසිකාරයක් තියෙන්න ඕනේ තුවර ශබ්ද රූපේ වැද ගන්නවා. ඒ වගේම ගාන ආයතනයේදී ගාන ආයතනයේ පිරිසිදුව තියෙන්නට ඕනේ යම්කිසි සුවඳක් හෝ දුගඳක් අරමුණක් තියෙන්නට ඕනේ. ඊළඟට වායෝ ධාතුව තියෙන්නට ඕනේ මනසිකාරයේ තියෙන්නට ඕනේ එතකොටයි ගාන විඥානය පහළ වෙන්නේ. ඒ වගේම ජීවා ප්‍රසාදයට රස අරමුණක් හැපෙන්නට ජීවා ප්‍රසාදයේ ප්‍රසන්නව තියෙන්නට ඕනේ. රසාරමුණක් අතට ගන්නට ඕන ඊළඟට පතේ ධාතුමේ ආ පතේ ධා ආපෝ ධාතුව තියෙන්නට ඕන මානසිකාලයේ තියෙන්නට ඕන රසය විඳ ගන්නට ජීවා විඥානේ පහළ වෙන්නේ කාය ප්‍රසාදයට කාය ප්‍රසාදයේ ප්‍රසන්නව තියෙන්නට ඕන සීතල උණුසුම එවැගේම තද ගතිය මෘදු ගතිය සෙලවෙන ගතිය කියන මේ ස්වභාවය ඇති සතර මේ තුන් ආකාරයේ මහා භූතයන් තමයි කාය ප්‍රසාදයට හැපෙන්නේ තද ගති මෘදු ගති පඨවි ධාතුව එවැගේම සීතල උණුසුම ගතිය තේජෝ ධාතුව එවැගේම සැලවෙන පිම්බෙන ස්වභාවය වායෝ ධාතුව ඒ කියන ස්වභාව තමයි කාය ප්‍රසාදයට අරමුණු වෙන්නේ ඒ වගේ අරමුණක් තියෙන්නට ඕන, පඨවි ධාතුව තියෙන්නට ඕන, මනසිකාරයේ තියෙන්නට ඕන. මේ කියන කාරණු නිසා කාය අප්‍රසාදයට කාය විඥානේ පහළ වෙනවා. එතකොට මන ආයතනෙ කියන මේක සම්පූර්ණයෙන් 89 සම්පින්දණය වෙන වචනයක්. මන ආයතනය. ඒක දැන් අර විඥාන කාය කියන කොට පැහැදිලි වෙනවා. අපේ චිත්තසංතාන තුල සමස්ත ලෝකයා තුල පහළ වෙන්න පුළුවන් ලෞකික ලෝකෝත්තර සිත් ඔක්කොම තියෙන 89ක්. මේ ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒ අට වෙන් කළාම සාමාන්‍යයෙන් ලෞකික සිත් වශයෙන් ගණන්නේ 81යි. ඒ සියල්ලම මනෝආයතන හැටියට හැඳින්වෙනවා. එතකොට මේ කියන ආයතන 6 ත්‍රිලක්ෂණ විපස්සනාට හරවන්න මේ කරුණ අපට අවශ්‍ය වෙන්නේ. මේ කියන ආයතන හය චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ උපදිනවා බිඳෙනවා උපදිනවා බිඳෙනවා ඒ උපදින බිඳෙන ස්වභාවය අනිත්‍යයි උපදිනමින් බිඳෙමින් පෙළෙන බව දුක්ඛයයි කලන් තමන් කැමැතිසේ නොපවත්නා බව අනත්තයි වාගේම පිළිකුල් නිසා අසුභයි මේ කියන ස්වභාව ධර්මයන් මෙනෙහි කිරීමේ පහසුව පිණිසයි සරුවක් යනවා මේවා දේශනා කොට වදාදා තිබෙන්නේ මේවා බොහෝ සෙයින් සත්‍යයේ කුජලයේ කාත්මයක් මම මාගේ කියා ගනු ලබන බැරි එකින් එකට සරුවක් යන වාසේ බෙද බෙදා දේශනා කරලා තියෙන විපස්සනා කරනු පිණිසයි ඊළඟට සඳහන් වෙනවා බාහිර ආයතන 6 බාහිර ආයතන 6 දැන් මේ චක්සු ප්‍රසාද ආදීයට මුණ ගැසෙන්නා වූ රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන ස්පර්ශාරම්මන ධර්මාරම්මන කියන මේ අරමුණු හයයි. ඒවා ආධ්‍යාත්මික సంతානෙත් තියෙනවා, බාහිර సంతානවලත්, අවිඥානික වස්තුවලත් තියෙනවා. එනිසා ඒවට කියනවා බහිද්ධා කියලා. බහිද්ධා ආයතන, බාහිර ආයතන. මේ බාහිර ආයතන වශයෙන් රූපාදන නමින් හඳුන්වන්නේ අපට ඇහැට ලක් වෙනා වර්ණ රූපයක් පමණයි. මේක මේ පාට ඇති දේවල් මේක හැඩවුරු කන් ඇති දේවල් අපේ ඇහැට ලක් වෙනවා ඒකට කියනවා රූපායතනිය කියලා. එවැගේම කනට අරමුණු වෙන්නා වූ ශබ්දාරම්මන ඉෂ්ඨ වූ අනිෂ්ඨ වූ ශබ්දාරම්මන. ඊළඟට නාසිකාට යොමු වෙන්නා වූ ඉෂ්ඨ වූ අනිෂ්ඨ වූ ගන්ධාරම්මන. දිවට ලක් වෙන්නා වූ ප්‍රණීත වූ අප්‍රණීත වූ රසාරම්මන. කයට හමු වෙන්නා වූ කයට අරමුණු වෙන්නා වූ අර වගේම සැප හෝ දුක් හෝ නිස්පර්ශ අරමුණු. ඒ වගේම මනෝද්වාරයක පමණක් ලැබෙන නැත්නම් සිතට අරමුණු වන්නා වූ ධර්මායතනය. ධර්මායතනය ඇටේට හඳුන්වනවා කොටස් 6ක්. ප්‍රසාද රූප 5, සුකුම රූප 16, සිත් 89, ඡාසික 52, ප්‍රඥාප්තිය නිර්වාණය කියලා කොටස් 6ක් තියෙනවා ධර්මායතනයේදී. ප්‍රසාදි කියන්නේ අර චක්කෝ සෝත ගාන ජීවා කාය මේවා නුවණින් මිසක් ඇහැට පේන්නේ. ඒ නිසා ඒවට කියන ධර්මායතන කියලා. එවැගේම සුකුම රූප 16ක් තියෙනවා. ආපෝ ධාතු, ස්තින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, අධේ රූප, ජීවිත රූප, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති රූප, එවැගේම ලහුතා රූප, මුදුතා රූප, සම්මඤ්ඤතා රූප, එවැගේම උපචේ සංස්කෘති ජඩක අනිච්චතා කියලා රූප ධාතු 15ක් තියෙනවා. 16ක් තියෙනවා. ඊළඟට සිත් 89 වගේම ඡායසික 52 එවැගේම බාහිර වශයෙන් මේ ලෝක සම්මුති වචන ඒකම නිර්වාණය. විදර්ශනාට නිර්වාණය ගැනෙන්නේ නැහැ. නමුත් අනේ සියලුම ලෞකික සිත් 81යි ඡායසික 52යි රූපය ඔක්කොම ගැනෙනවා. එනිසා ඒ සියල්ල සඳහන් කරනවා ධර්මායතනෙ කියලා. මේ කියන ආයතන 6 බාහිර ආයතන ඇටියට සරුවක්යන් වහන්සේ ත්‍රිලක්ෂණ විපස්සනාවට යොමු කරන්න දේශනා කොට වදාදා තිබෙනවා. විඥාන 6 නමින් මෙතන හඳුන්වුවේ චක්කු විඥාන 2, සෝත විඥාන 2, ධාන විඥාන 2, දිවහා විඥාන 2 සහ කාය විඥාන 2ක් කියන 10යි. ඊළඟට තියෙනවා මනෝ විඥාන නමින් 76ක්. 76ක් කියන්නේ මේ 79ක් තියෙනවා එතන සඳහන් කරනවා මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියලා කොටස් දෙකකට බෙදෙනවා. මනෝ ධාතු නමින් තුනක් බෙදෙනවා. එවාගෙම මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් 76ක් තියෙනවා. මේ සියල්ලම කියනවා විඤ්ඤාණ කාය. ඒවා සයක් වෙනවා. එතකොට චක්කුස් විඤ්ඤාණ දෙක, සෝත විඤ්ඤාණ දෙක ආදී වශයෙන් එතන පහයි. අනික මනෝ විඤ්ඤාණ. එතන විඤ්ඤාණ විඤ්ඤාණ කියන්නේ සිතර නමක්. සිතට තියෙනවා නම් 10ක්. චිත්තං මනෝ මානායතනං මනෝ මනින්ද්‍රයන් මනාය මනින්ද්‍රයන් මනෝ විඥානං විඥාන ධාතු ආදී වශයෙන් නම් 10ක් සඳහන් වෙනවා ඒ සඳහන් වෙන තේරුම් වලින් කියන්නේ විඥානයාගේ ක්‍රියාකාරීත්වයයි අරමුණු සිතෙන බැවින් සිත කියලා කියනවා චිත්තං කියලා කියනවා අරමුණු මනගන්න බැවින් මනෝ කියනවා මනායතන කියනවා මානසං කියනවා. එවාගෙම හදයන් අදහස් ගන්න බැවින් හදයන් කියනවා. කන්දරං පිරිසිදු බැවින් කන්දරේ කියනවා. ඒ කියන්නේ රූප සතහනක් හිතේ නැහැ හිත පිරිසිදුයි. එවාගෙම මනෝ මන ආයතනං කියනවා. මනින්ද්‍රියම් කියනවා මනෝ විඥාන ධාතු කියනවා. මේ ආදී නම් වලින් හඳුන්වන සිතේ ක්‍රියාකාරීත්වය නිසා නම් ලැබිලා තියෙන දස ආකාරයකට. එතන විඥාන කාය කියන කොට සියල්ල පොදු වචනයක්. යම්කිසි අරමුණක් තේරුම් ගන්නා වූ මේ අර්ථයෙන් විඥාන කියලා කියනවා. ඒ කියන්නේ සංඥා, විඥාන, පඤ්ඤා කියලා තේරුම් ගන්න ක්‍රම තුනක් තියෙනවා. සංඥාව කියන්නේ යම් කිසි දෙයක් හඳුන ගන්නවා. ඒ වගේම විඥාන කියන්නේ ඊට වඩා විශේෂයෙන් දැනගන්නවා. පඤ්ඤා කියන්නේ ਸਰවාකාරයෙන් දැනගන්නවා. ඒකට නිදසුනක් සඳහන් කරනවා දැන් මුදුරේ තියෙනවා දිලිසෙන දෙයක්. කොඩා දරුවෙක් දකිනවා මේක. සකල අම්මට කියනවා අම්මේ මේ දිලිසෙන ලස්සන දෙයක් තියෙනවා කියලා. ඒ දරුවා දන්නේ දිලිසෙන දෙයක් බමනයි. ඊට වඩා දෙයක් දන්නේ ඒ වගේ තමයි සංඥාව. ඊළඟට මෞතුමියක ගත්තා මේ කරන් කහවනවා. සං කහවනෝ බව මෞතුමිය දන්නවා මේකෙන් මෙච්චර වැඩ ගන්න පුළුවන් මේක මෙච්චර වටිනවනේ කියලා මෞතුමිය දන්නවා. ඒ වගේ තමයි විඥාණය. සංකරුවෙකුට මේක දෙනවා. රංකරුවා මේක ගත්තාම ඔහු දන්නවා මේකේ බර මෙච්චරයි. මේකේ රත්තරන් මෙච්චරයි. මේකේ සමාක්ක මෙච්චරයි. එවාගේ මේක රිදී මෙච්චරයි. මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වැඩ ගන්න පුළුවන් කියලා ඔක්කොම දැනගන්නේ බම්පාඩුවා. ඒ වගේ තමයි ප්‍රඥාව. මෙසේ සංඥා විඥාන පඤ්ඤා කියන අරමුණු දැන ගැනීමේ අවස්ථා තුන තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා මේ විඥානයේ විශේෂයෙන් අරමුණු දැනගන්න මැනගන්න හිතට කියනවා විඥාන කියලා. ඒ ඔක්කොම හයක් හැටියට සඳහන් කළේ ඒකත් ත්‍රිලක්ෂණ විපස්සනාට නගුණු පිණිසයි. ඊළඟට පස්ස කාය කියලා කියන්නේ ඒ ඡයසික ධර්ම ඔක්කොම 52ක් කියනවනේ. එයින් ප්‍රධානම ගණන් ගන්නවා මේ පස්ස ඡයසිකේ. ඒ ඡයසික ධර්ම සියල්ල ගණන් කිරීමේදී මුලටම කියවෙන්නේ පස්සෝ කියලා. ඒ කියන්නේ ස්පර්ශ අරමුණු කිරීම ස්පර්ශ මේ සිතත් එක්ක සම්බන්ධ කරවන ධර්ම ශක්තියක් තමයි පස්සෝ කියන්නේ. ඒ මේ පස්සය චක්කු සම්පස්සාද වශයෙන් දොරටු හයට අනුව නම් හයක් ලබනවා. ඉතින් ඕවා ඔක්කොම එකිනෙකට විග්‍රහ කරනකොට ගැඹුරු විදර්ශනාවකට අරමුණු වෙනවා. ඒවා එකිනෙකට විපස්සනා කරමින් තමාගේ సంతානයේ අර ත්‍රිලක්ෂණයේ අරමුණු කරගෙන භාවනා කිරීම පිණිසයි සරුවක් යනවා මේ ඔක්කොම පාදාදී වදාලේ. මේ ආයතන විදර්ශනයට අයිති. ඊළඟ සඳහන් වුණේ අර අෂ්ටාර්ශ මනෝ පරිචාරය කියලා වැදගත් කරුණු 18ක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය ලෝක සත්‍යාගයේ సంతානවල ලැබෙන ලැබෙන අරමුණු වලදී අයෝනිසෝ මනසිකාර්ය නිසා ඒ කියන්නේ නුවණින් මෙනෙහි කිරීමක් නැති නිසා නුවණට අනුව විපස්සනාට අනුව මෙනෙහි කිරීමක් නැති නිසා බොහෝ සෙයින් මේ දොරටු හයට ලැබෙන අරමුණු වලදී සොම්නස් ගොම්නස් උපේක්ෂා කියන මේවා පහළ වෙනවා. ඒ කියන්නේ සමාත දීමනාස දර්ශනයක් ඇහැට ලක් වුණා නම් සොම්නස් වෙනවා. ඒ සොම්නස්යේ ආසාසගත, ලෝභසගත සොම්නසක්. සමහර විට අප්‍රියමනාප දෙයක් කෙනෙක් දැක්කාම දුම්නස් වෙනවා. ඒක සමාධි සංකාමයේ දෝෂ මූල අකුසල් සිත් වශයෙන් පහළ වෙනවා දුම්නසේ. සමහර විට පිය හෝ මනාප හෝ අමනාප හෝ කිසිදාක් හිතන්නේ නැතුව ඒ ගැන උපේක්ෂක වෙනවා. ඒ උපේක්ෂක වෙන්නේ නුවණින් තොරව. ඒ නිසා ඒකට මේ අර විදියට ගේහසිත උපේක්ඛා හැටියට හඳුන්වනවා. මෙතන ගේහසිත සෝමනස, ගේහසිත දෝමනස, ගේහසිත උපේක්ඛා කියලා වරණ රූපයක් දැකීමෙන් එහාට ලක්වන දෙයක් දැකීමෙන් තුන් ආකාරයකින් හිත අපිරිසුදු වෙනවා. ඒ තුන් ආකාරයෙන්ම ලෝභ, දෝෂ, මෝහ කියන අවස්ථා තුනයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ආයතන 6ට මේ විදිහට තුනක් බැගින් වැඩි වෙනකොට 18ක් වෙනවා. මෙන්න මේක අයෝනිසෝ මනසිකාර්යය නිසා ඇති වෙන මානසිකාල මේ විචාරක නිසා මේකට කියනවා මනෝ පවිචාරය කියලා. අට්ඨාරස මනෝ පවිචාරය 18 ආකාරයකින් හිත මේ නොඑක් නොඑක් විචාරක විචාරණයේ විචාරකණේ කරන ආකාරය මේ ආදේශනාවෙන් පහදා වදාලා. කියලාට තමයි අර චත්තිංස සත්‍යපදා කියන මේ දේශනේ පහදා දෙන්න තියෙන්නේ. ඉතින් ඒ සඳහා කාලයේ බොහොම කෙටියෙන් දැන් ඉදිරියට තියෙන්නේ ඒ චත්තිංස සත්‍යපදා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ ගැඹුරු විදර්ශනා අවස්ථාවක්. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ මීට පෙර ප්‍රේමනා පරමුණක් දැකලා ඒ සම්බන්ධව ජේහසිත ආසාවක් නැත්නම් තෘෂ්ණාසගත සොමනසක් ඇති වුණා. ඒ බව තමන් තේරුම් අරගෙන ඊළඟට ඒ අරමුණේම තමන් විදර්ශනා කරනවා ඒ කියන්නේ ප්‍රේමනාප වූ ආශාව ඇති වුණා වූ අරමුණ ඒ ඒ තැනම ඇතිව නැතුව ගියා නිරුද්ධ වුණා එවාගේ පරිණාම ධර්මයටපත් වුණා කියලා විපස්සනාට හරවනවා ඒ හැරවීමෙන් අර මීට පෙර ඇති වුණා වූ දේහසිත සෝමනස්ස සාගත අකුසල ධර්ම සියල්ලම හරියට ගලේ අඹරලා දැම්මා වගේ තමන්ගේ හිතින් ප්‍රහාණය කරු දානවා ඒ වගේම ජේසිත දෝමනසය ඒකත් ඒ වගේ ප්‍රහාණය කරනවා. මේ විදිහට දොරටු හයෙම පහළ වෙන අර තෘෂ්ණා සහගත සොම්නස, තෘෂ්ණා සහගත දේශසහගත දොම්නස, එවාගෙම උපේක්ෂා සහගත අවස්ථා මේ සියල්ලම ප්‍රහාණය කරන්නේ අර විපස්සනාවෙන්. ඒ කියන්නේ සියල්ලම ත්‍රිලක්ෂණ විපස්සනා කාරණා එකින් එකට. ඉතින් මේ විදිහට සතිස් ආකාරයකට අර ක්ලේශ ප්‍රහාණය මේ සත් ජාතිංශ සත්පද කියන වචනය දේශනා කොට වදාලා මේ පිළිබඳව ඊට වැඩගත් පිළිවෙලක් කියන්නට තියෙනවා එනම් යම් කෙනෙක් හිතට නිතර හිත භාවනානියෝගීව පුරුදු කරනවා නම් ඕගේ සිත සමාධිගත වෙනවා සමත භාවනාවකින් මේ විදිහට හිත සමාධි කරගෙන සමාධි ආලෝකයෙන් මේ ධර්මයන් අරමුණු කරනවා සමාධි ආලෝකයෙන් මේවා අරමුණු කරලා එකක් එකක් ගානේ ත්‍රිලක්ෂණ විපස්සනාවට සම්වර්ධනය කරනවා. එතකොටයි මේක නිසසේ අරමුණු වෙන්නේ. නමුත් බෞද්ධයන් වශයෙන් අපට පුළුවන්කම තියෙනවා කාට කාටත් වැඩ කටයුතු බහුලව තිබුණත් Tamange දවසේ වැඩ කටයුතු අනුව ඒවා ජීවිතේ මෙනෙහි කරන ආකාරයේ පුරුදු කර ගැනීම වැදගත් වෙනවා. අපි හිතමු උදේ අවදි වෙනවා. අවදි වෙන වෙලාවේ හිතෙනවා මේ රාත්‍රී කාලයේදී මගේ චිත්තසන් මගේ ස්කන්ධ සංකාණේ පාලෝනාව චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද එවාගෙම රූප අරමුණු ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ආදි වශයෙන් තියෙන සියලුම රූප ධර්මත් නාම ධර්මත් ඒ ඒ තනම ඇතුව නැතුව ගියා අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් පිළිපෙළේ ගියා දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවතී ගිය අනත්තයි පිළිකුල් බැවින් අසුබයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. නින්දට යන වෙලාවේ කල්පනා කරනවා මේ ගත වූ දවල් කාලය තුල මේ ස්කන්ධ සංකාණේ පහළ වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූප ආයතන ධර්ම සියල්ලම ශනියක් ශනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවේ නැති වෙවේ ගිය බැවින් අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් සිඳමින් බිඳමින් පෙළි පෙළි පැවතුණු බැවින් දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුබයි කියලා ත්‍රිලක්ෂණයට හරවනවා. ඔය වාගේ එක එක ක්‍රියාවක් ගන්න අපි වතුර නාන වෙලාවේ ආහාර ගන්න වෙලාවේ එවාගේම කටයුත්තකදී සිටින වෙලාවේ රාජකාරීකදී සිටින වෙලාවේ ගමනබ්බෙමනග්ගේ සිහින් නිමගෙන වෙලාවේ හැම අවස්ථාවකම ආරම්භයේ අවසානයේ ඕක ත්‍රිලක්ෂණයට හරවන්න අපට පුළුවන්කම තියෙනවා බොහොම සරලව සෙලක්ෂණයට හරවලා චතුරාර්ය සත්‍යෙට නංග ගන්නවා. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ චිත්තචෛසික භූත රූප උපාදා රූප සංඛ්‍යාත මේ පරමාර්ථ ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අපීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් ඒකාන්තෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත උපදවන පූර්ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සමුදය අරි සත්‍යයයි. ඒ දෙකෙන්ම තොර වූ සාන්ත නිර්වාණ ධාතුව නිස්සරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. දුක්ඛ සත්‍ය පිරිසිඳමින් ආબોධ කරන, සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් ආબોධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දර්ශන අධිපති අර්ථයෙන් සමන්වාගත බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍යයයි මාගේ දාස පුරා මාරස්පත් කරගත් සියලු කුසල ධර්ම සම්භාරයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ විසින් ආબોධ කළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව පිණිස වේවා කියලා අදිෂ්ඨාන සබා ගන්නවා මේක අනුපිළිවෙලින් පුරුදු කරගන්නකොට වැඩි කලක් යන ඉස්සර මේ ඔක්කොම වෙන වෙනම තෝරා ගන්න Tamanට නුවණ පහළ වෙනවා. ඒ වගේම මේ සිද්ධ වෙන්නේ Tamanගේ මුළු දවස පුරාම ඒ සිහියෙන් ඉන්න වෙලාවේ නිදාගෙන ඉන්න වෙලාවේ සියල්ලම විපස්සනාක් නංවා ගැනීමේ පුළුවන්කම නිසා Taman අප්‍රමාදී ජීවිතයක් ගත කළ කෙනෙක් වෙනවා. මේ අප්‍රමාද ජීවිතයේ ගත කිරීම නිසා පීවරෙන් පීවර සංසාර දුකට නෙමෙයි සංසාර දුකින් එතර වී ලැබෙන අමා මහ නිවන් දෙසට ගමන් කළා වෙනවා. ඒක නිසා අපි සියලුම දෙනා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ නිවන් මාර්ගයට පිය නැගීම සඳහා බලවත් ශ්‍රද්ධාවත් බලවත් වීර්යයත් බලවත් සිහියත් බලවත් එකඟත්වයක් නුවණත් හසුරවන්නට ඕනේ. මේ ඉන්ද්‍රිය බල බොද්ධාංග මාර්ගාංග ආදී ධර්මයන් අපේ සිතේ දියුණු කර ගැනීම සඳහා අදිෂ්ඨානය ඇති කර ගැනීමෙන් අපේ බුද්ධ ශාසනයක් පිහිට කරගෙන ලබාගත් මේ වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයේ තුලින් උසස් මාර්ගයක් නෙලාගෙන අපේ නිවන් ගමන සාර්ථක කර ගැනීමට ඒකාන්තයෙන් හේතු වාසනා වෙනවා. එදා සරුවක්යන් වහන්සේ මහා සංගරුව නමතා සිවණ පිරිස මැද්දේ මෙම සලාතනි බංග සූත්‍රාන්ත දේශනාව සවිස්තරව පහදා වදාලා. ඒ මේ සරුවක්යන් වහන්සේ ජීවමාන කාලයේදී සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට මේ සඳහන් අමාව පවා අමා මහ නිවන් සුව සාක්ෂාත් කරවා දුන්නා. එවැගේම අනාගතේ බලා සුදු බුදුලැස් මෙහෙදෙන දරදා ස්පර්ශයෙන් මානෙල්මා සෝඳ වේදන සීමුක පත්මයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා එන සරුවක්යන් වහන්සේ තුන් ලෝකේට වැඩ සැලසලා ආයුෂයාගේ අවසානයේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපාණක් නිවී යන්නසේ අනුපාදිශේෂ පරිනිර්වාණින් අමාමා නිවන් පුර වැඩියා කාතන් වහන්සේලා දෙසේ පිරිනිවුණ සසවාරයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙසු ජනතාව කර්මාරූපව මී පරිලව ගියා වැඩි තිහාරස්ථාන රාජධානි උයන් පකුණු මාලිගා දිය සියල්ල නෂ්ඨාව ශේෂ වුණා එවාගේම ඉරාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ජවල් දොරවල් ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බසෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ඇතිව නැතෝ යන බැවින් අනිත්‍යයි ඇතිවෙමින් නැතිවෙමින් පෙළෙන බැවින් දුක්ඛයි කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුබයි අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ සීලු සංස්කාර දුක්ඛ සත්‍යයි දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි දුක සමුදයත් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කර ගැනීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මුළුල්ලේ පිළිවූ පාරමී බැලෙන් මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්තේ නිවන් සුව සාක්ෂාත් කොට වදාලා ඒ මේ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සකල කුසල සම්භාර ධර්මයේ අපටත් පාරමී බාටපත් වී ප්‍රාර්ථනීය බෝධියෙන් ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තේ අමා මහ නිවන් සුවක් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්තුන් අතරත හොරණ පොකුණු යතේ වසන්තා දිසානායක මහත්මිය කුමුදු වසන්තා හපුතන්ත්‍රී මහත්මිය කුණදාස දිසානායක නන්දදාස දිසානායක සත්‍යපාල හපුතන්ත්‍රී සෝමා උක්පත්තකේ සහ පූජ්‍ය බුලසිංහල සමිත ස්වාමීන් වහන්සේගේ නමින් මියගිය ඒ සමරසිංහ මහත්මයාණන්ට යක්කල සමන් අධිරිසිංහ බුද්ධි අධිරිසිංහ දෙපළගේ නමින් මියගිය සීළු දෙනාට කටාණී ආර්.ඩබ්ලිව් සාන්තිරත්න කේ.එස්.කේ විමලරත්න දෙපළගේ නමින් මියගිය කේ.එස්.එස් විමලරත්න මහත්මයා එවාගේම ආර්.එම් සාන්තිරත්න මහත්මයා ආර්.ඩී ඇලිස්නෝනා මහත්මිය ඒ සීළු දෙනාට පින් පැමිණවීම දැඩිව රෝගාතුරව සිටින මාකොළ පදිංචි එච්.එම්. පියසේන මහත්මයාණන්ට කුසුමාගමගේ මහත්මියටත් නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම එවාගෙම ඖෂධ මනුරත හපුතන්තේ දිනුසී හිමල්කා නිලාංගේ මනීෂා ඉසිනී යසෝරා හරිත් හේසන් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමත් උපකාර කළ සෑම දිනාට සියලු සත්වයන්ට සාන්ත නිර්වාණ සර නිර්වාණ ආબોධයේ පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දැරුවා. ඊළඟට WM කාලිස් ද සිල්වා පියාණන්ට IB පර්සේ පෙරේරා ස්වාපුරුෂයාට විසාත්‍රේ දාබරේ දියණියට මොහා මංජුල පවුලේ පුතාටත් පින්දීමට දායකත්වයේ දරනා සියලු ඥාතීන් සමග කැලණිය නුවර පාර අංක 663න් අට නිවසේ පදිංචි WS දෙසිල්වා මාතාව වසර දෙකකට පෙර මියගිය වැලිවත්තගේ සුමනාවතී පෙරේරා මෑණියන්ට වසර 26කට පෙර මියගිය එම්.එල්. පෙරේරා පියාණන්ට වසර 4කට පෙර මියගිය ලාල් මාකුඹර සොහොරා ඇතුළු මියගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් පිළිම පිණිස දායකත්වයේ දරනවා සහෝදර සහෝදරියන් සමග පන්නි පිටිය හිරි පිටිය අංක 3 නිවසේ තිස්සමා කුඹර මහත්මයා එසේම දැනට වසර 30කට පෙර පරිලෝක සපත් MB අංගම්මන පියාණන්ට වසර 16කට පෙර පරිලෝක සපත් සීලා අංගම්මන කුමාරියාමි මෑණියන්ට අද දිනට වසර 16කට පෙර ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියේදී පරිලෝක සපත් ලුතිනන් ජනරාල් නලින් අංගම්මන සහෝදරයාට වසර 13කට පෙර පරිලෝක සපත් කපිතාම් W හලංගොඩ පියාණන්ට මේත වසරකට පෙර පරිලෝක සපත් නිමල් පෙරේරා සුමිතුරාට තින්කිනිසහ සුජීවත් වේසෙන සියලු ඥාති මිත්‍රාදීන්ට චිරජීවනයේ පතා දායකත්වයේ දරන්නේ මාතලේ හුලංගමුවේ අංක 215 වෙනි 6 නිවසේ පැදින්චි දිත්‍ය කුමාරංගම්මන සතුන්තලාංගම්මන හා පවුලේ සෑම දෙනා විසින් අපවත් වී වදාළ අතිපූජනීය කඩවැද්දී ශ්‍රී ජිනවංශාභිදාන මාහිම්පාදයන්න් වහන්සේට සහ කෝට්ටේසේ දේවානන්ද මාහිපාදයන් වහන්සේට බුදුබා පතා ධර්මදේශනයේ ආරාධනය මතත් එසේම ආශිර්වාද කරනවා අපවත් නිවදාන භෝගාපිටිය ආර්ය වංශමාහිමිපාණන් වහන්සේට පරිලෝකසපත් ආදරණීය දෙමව්පියන් වන ටී.එස්. මෙන්ඩිස් ආයුර්වේද වෛද්‍ය ඩී.ද. ඉසෙත් ගුණරත්න සුසිල් කෞසල්‍යා බුද්ධිමනී ආශ් ඇතුළු මෙන්ඩිස් හා ගුණරත්න පවුලේ සීළු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම එවාගේම සීල් රෝගීන්ට සිතක් ශාන්තියක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනයට ආරාධනා සිද්ධ කරලා තියෙනවා. ඒ මේ ධර්මදේශනාට ආරාධනා කළා වූද එවගේ පින් පැමිණෙවා වූද සීල ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතර සීලයක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලය අපි සෑම දිනාට දෙලෝ සුබසිත කෙලවර අග්‍රාමා මහ නිවන් සුව පිණිස වේවා ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලංකාදීපං චිරං රක්ඛන්තු ත්වං සදාති Thank you. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම ශාස්ත්‍රාධිපති මහා කම්මට්ටානාචාර්ය ත්‍රිපිටක වාගීශවරාචාර්ය ශාසන දජේ මහෝපාත්‍යාය අතිපූජ්‍ය නාව්‍යනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ අපේ දේශකයන්න් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු